එහෙම අපේ හන්දරනේ මට අර ওই බටහිර මනෝවිද්‍යාව පැත්තෙන් එනකොට තියෙනවානේ බයස්නස් කියලා මේ කොටසක් ඒ කියන්නේ මේ මේ මේ දැඩිව මේ ඇලීමක් වගේ එකක් ඒ කියන්නේ අපි මේ එතකොට ඒකට ඒ පක්ෂපාතීකම. එතකොට ඒක ඒක නරක දේවල් කිදි ඒක නරක දෙයක් විදිහට තමයි දකින්නේ. දැන් මෙතනදී අපි හාමුදුරනේ දැන් අපේ යාළුවන්ට කැමතියි මේ ඊට පස්සේ අපේ නෑදෑයන්ට කැමතියි අපේ හිතවතුන්ට කැමතියි කියන එක ඒක බුදුරජාණන් වහන්සේටත් තියෙන දෙයක් වගේනේ පේන විදිහට උන්වහන්සේගේ ඥාතින් ගැන උන්වහන්සේ බලලා තියෙනවා ඒ වගේ දෙයක් තියෙනවා එතකොට හඳුරන්නේ ඕ හරිසෙන් ඔය ඥාතීන් ගැන කතාවත් හරියට සාකච්ඡා වෙන කාරණා බුදුරජාණන් වහන්සේට තමන්ගේ ඥාතීන් රැකගන්න ගියා අර විදුඩබු කුමාරයාගෙන් ඒ මේ ඒ පැත්තෙන් එන හුළඟත් සැපයි කිව්ව කතා ඔක්කොම ඒ පැත්තෙන් එන හුළඟ සැපයි කිව්ව කතාව අර මේ කවුද කිසා ගෞතමයට අබගෙන්න කිව්වා වගේ කතාවක් එතන තියෙන්නේ <laughs> දැන් විදුඩබ කුමාරයාගේ මනස අනිත් පැත්තට හරවන්න උපායශීලීව බුදුරජාණන් වහන්සේ එතන කතා කරනවා. එහෙම නැතුව කිඹුල් වතින් එන හුලඟද මේ එහෙම නැත්නම් මගද රටින් එන හුලඟද කියලා කතාවක් නැහැනේ. හුලඟේ තියෙන සෞම්‍ය බව. ඒක අය කිඹුල් වතින් එනවා කියලා 아무තු එකක් නැහැ. නමුත් දැන් එතනදී තථාගතයන් වහන්සේ අඟවනවා මේ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ඥාතීන් රකින්න ඥාතීන්ට ප්‍රියශීලීව ඒ අපට එන හැඟීම වගේම හැඟීමක් විඩෝඩව කුමාරයාට ඇති වෙන්න ඇති. ඔහු ප්‍රතඥයෙක් නිසා. ඒ නිසා ඔහු තේරුම් ගන්නවා දැන් එහෙමනම් මේ මේ ගමනේ අනේක සුදුසු නෑ. ඒතකොට මේ හැඟීම ආපු නිසා තමයි ඔහු හැරිලා යන්නේ. දැන් කිසා ගෝතමියට දරුවා බේරලා දෙන්න පොරොන්දු වෙන්නේ නැහනේ. ඖෂධයක් ඉල්ලනකොට නැගණියනේ ඔබට අවශ්‍ය ඖෂධයක් නම් නොමලගේකින් අප ටිකක් කරන්නේ. එතකොට දැන් මේ ප්‍රකාශනය කළාම බුදුහාමුදුරුවෝ කෙලින්ම මේ දරුවා මැරිලා කිව්වෙත් නැහැ, බේරන්න බෑ කිව්වෙත් නැහැ. එතකොට ඒ කතා මොකුත් නැතුව උපායශීලී කතාවක් කියනවා. ඒ කතාවෙන් අරයා ඉන්න මානසික තත්ත්වයක් එක්කලා එයා වෙන පැත්තකට හැරෙනවා. ඒකෙන් ඒ තනත්තට යහපත ගන්න. ඇත්තටම ඒවා තමයි සම්‍යක් ප්‍රයෝග කියලා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සම්‍යක් ප්‍රයෝග. දැන් අද කාලේ සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ තමන්ගේ වාසියට, තමන්ගේ ලේසියට මොකක් හරි මේ ගැටයක් ගන්න එකනේ අද ගොඩක් දෙනා සම්‍යක් ප්‍රයෝග කියලා කතා කරන්නේ. එතකොට හැබැයි සම්‍යක් ප්‍රයෝග තමයි ඒව. ඒ කියන්නේ සම්‍යක් කියලා කියන්නේ යහපත්. ප්‍රයෝග කියලා කියන්නේ උපාය මාර්ගය. එතකොට අනිත් කෙනාට යහපතක් කරන්න එතන සිද්ධ කරන උපාය මාර්ගය. ඔහුට හානියක් නැහැ. එතනත්තට යහපතක් ඒකෙන් සිද්ධ වෙන්නේ. ඒතර අන්න ඒ වගේ කතාවක් තමයි ඌළඟේ කතාව. ඊළඟට ඒ ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ එතකොට අපට එනවා. එහෙනම් ඇයිද ශාක්‍යයන් රකින්නට උත්සාහ කළේ? රකින්නට උත්සාහ කළේ බුදු කෙනෙකුගේ ඥාතීන් හැටියට උපදින්න ඒ අය නිකම්ම ආව නෙමෙයි සසරේ දීර්ඝ කාලයක් බෝසත්ත්වරයත් එක්කලා පාරමිතා පුරලා ගුණධම් වඩලා ලොකු ශක්තියක් ගොඩනගාගෙන ආවේ. ඒතර ඒ අය අතර සෝවාන් වෙන්න පුළුවන් අය, සකෘදාගාම වෙන්න පුළුවන් අය, අනාගාම වෙන්න පුළුවන් අය, රහත් වෙන්න පුළුවන් අය බොහෝ සිටිනවා. එතකොට ඒ අයට මේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල ඒ ඵල ලබන්නට යම් කෙනෙක් ප්‍රාර්ථනා ඇති කරගෙන පුහුණුව ලබාගෙන ආවනම් ඒ පුහුණු වෙච්ච හැම දෙනාටම ඒ අවස්ථාව ලබා දෙන්නට තථාගතයන් වහන්සේ කරුණා මෛත්‍රියෙන් කටයුතු කරනවා. එතකොට ඒගොල්ලෝ ඥාතීන් නිසා නෙමෙයි හැබැයි ඥාතිත්වය කියන එක ගොඩ නැගුණේ යම් පදනමක් මත. දැන් අපි අර පහුගිය දවස්වල කතා කළේ ප්‍රඥප්ති ගැන කතා කරනකොට දැන් පරමාර්ථ වශයෙන් ගත්තහම අම්මය තාත්තය කියලා මොකුත් නැහැ. ඒ හැමතැනම තියෙන නාම රූප ධර්ම කොට. ඒතර අන්නේෂ්ට්‍රියකගයි තමන්ගේ අම්මගේ කියලා වෙනසක් දකින්නට බෑ. පරමාර්ථ වශයෙන් ගත්තහම දෙතනම තියෙන්නේ නාම රූප ධර්ම සමූහය. හැබැයි අම්මා කියන තන විශේෂ සම්මුතියක් හැදිලා තියෙන්නේ නිකම්ම නෙමේ. ඒ සම්මුතියට හේතුව තමයි ඒ මවගේ ලෙයින් මසින් තමයි දැන් මේ දරුවා පෝෂණය වුනේ. ඒ ඒ මව නිසා තමයි මේ දරුවා බිහි වුනේ. ඒක ලෝකයේ සත්‍යය. පරමාර්ථමය වශයෙන් ගත්තා. එතකොට පරමාර්ථ ධර්ම වශයෙන් බෙදලා බැලුවෙන් පස්සේ අන්නේ කාන්තාවකගේ මේ කාන්තාවගේ වෙනසක් නැහැ. හැබැයි මෙතන මේ සම්මුතිය අම්මා කියන සම්මුතිය නිකම්ම ආපු සම්මුතියක් නෙමේ. ඒක ඇතුලේ ගොඩක් සම්බන්ධතා තියෙනවා නොසලකා හැරිය නොහැකි සම්බන්ධතා ටිකක්. ඒ නිසා තමයි මව ඝාතනය කිරීම වෙනත් කාන්තාවක් ඝාතනය කරාට වඩා ආනන්තර පාප කර්මයක් වෙන්නේ. අන්න ඒ වගේ අන්‍ය කෙනෙක් සහ ඥාතියා කියන තැන සම්මුතියක් තමයි තියෙන්නේ. ඒ සම්මුතිය උනාට මේ ඥාති කියන සම්මුතියට එන්න ඒ අය සසරේ පිරූ පාරමිතා කළ කුසල් බෝසත්තරය ඇසුරු කරමින් මනස පුහුණු කරපුවා අන්‍ය සත්ත්වයින්ට වඩා විශේෂයි. ඒ විශේෂතාවයට තථාගතයන් වහන්සේ අනිවාර්යෙන්ම සංග්‍රහ කරනවා ඒ විශේෂතාවය ධර්මානුකූල විශේෂතාවය. දැන් දැන් එතකොට අන්‍යකාන්තාවකට බයස් නැහැ තමන්ගේ මවට බයස් වෙනවා. එතකොට දැන් බටහිර ලෝකේ කතා කරන හැටියට තමන්ගේ මවටවත් බයස් නොවිය යුතුයි. <laughs> බුදු බුදුදහම එහෙම කතාවක් කියන්නේ අන්නේ කාන්තාවට වඩා තමන්ගේ මානට බය බය සිය යුතුයි. පක්ෂපාතී විය යුතුයි. ඒ පක්ෂපාතී වෙන්නේ ඇයි? එතන ධර්ම වශයෙන් ගත්තන් පස්සේ පරමාර්ථ වශයෙන් පෙන්වන්නට යමක් නැති වුණාට ඒ සම්මුතිය ගොඩ නැගිලා තියෙන පදනමක් මත ඒකට අදාළ සාධක ගොඩක් තියෙනවා. ඒ සාධක නොසලකා හරින්න බෑ. දැන් ඔය බටහිර ලෝකයේ චින්තනයේ තියෙන දුර්වල තැන් ඕවා තමයි. ඒගොල්ලෝ අර ඒ නිසානේ දැන් ස්ත්‍රියටත් පුරුෂයාටත් සමතන ලැබෙන්න ඕන. ඔය කතන්දර ඔක්කොම එන්නේ ඒවත් එක්කනේ. මේ විශේෂතා හඳුනා ගන්න තරම් ප්‍රඥාව නැහැ. ප්‍රඥාව දියුණු කරලත් නැහැ. එහෙම ඕනකමකුත් නැහැ. එතකොට උනන්දු වුණොත් ඉතින් ප්‍රඥාව වැඩෙන්නේ. ඒකයි අපි කිව්වේ ප්‍රඥාවේ තියෙන එක්තරා ලක්ෂණයක් තමයි අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීම. ඊළඟට හේතුඵල සම්බන්ධතා හඳුනා ගැනීම. දැන් අනන්‍ය ලක්ෂණ වශයෙන් ගත්තහමත් ස්ත්‍රිය අන්‍ය ස්ත්‍රියයි තමන්ගේ ස්ත්‍රියයි අනන්‍ය ලක්ෂණ වලනොත් සමානම. හැබැයි හේතුඵල සම්බන්ධතාවය ගත්තාම තමයි එතන විශේෂත්වය අපිට ප්‍රකට වෙන්නේ. අන්න ඒ වගේ ඥාතීන් කියන තැන අන්‍ය පුද්ගලයන්ට වඩා විශේෂතාවයක් හේතුඵල වශයෙන් සම්බන්ධතාවයක් තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උත්සාහ කළා ඒ ඒ ශක්තිය ගොඩනගාගෙන ආපු අවසාන කෙනාටත් තව මොහොතක් හරි රැකලා දෙන්න පුළුවන් නම් රකින්න පුළුවන් නම් බැරි තැනදී බුදුහාමුදුරුවෝ අත ගහන්නේ මොකද කර්මය ආදී හේතු සියල්ල ගොඩනැගිලා ඒක අනිවාර්යෙන් විපාකත්වයට පැමිණෙනවා නම් බුදුහාමුදුරන්ට ඒක උන්වහන්සේකට අතපවන්නට යන්නේ මොකද ලෝක ධර්මතාවයන්ට විරුද්ධ වීම නෙමෙයිනේ බුද්ධත්වය කියන්නේ ලෝක ධර්මතා <laughs> අවබෝධ කිරීම. ඒතර අවබෝධ කළ උතුමෙක් හැටියට ඒ සිද්ධ වෙන ක්‍රියාවලියට උන්වහන්සේ මේ අතපවන්නේ නැහැ. හැබැයි අර මුල් අවස්ථා තුනේදී ක්‍රියාත්මක උනේ තවමත් වළක්වන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. දැන් අපි අර මේ අබේදානය ගැන කතා කරනකොට නිතරම සිහිපත් කරන්නේ ගැරන්ඩියා ගෙම්බා අල්ලගත්තට පස්සේ දැන් ඒක උගේ ගොදුර. ඊට පස්සේ ඉතින් අපි එකට මැදිහත් වෙලා දැඟලුවයි කියලා අකුසල් ටිකක් රැස් කරගන්න එක විතරයි. ගැරඩියටත් තලලා ඌගේ ආහාරයක් නැති කරලා අර සතත් විඳවලා මැරෙන්න සලස්සලා. එතකොට නිකන් අනර්ථයක් විතරයි. හැබැයි තාම ගැරඩියා ගෙම්බව අල්ලගෙන නැතිනම් ඒ නැතිතාක් අපිට පුළුවන්කම තියෙනවා මෙතනට මැදින් මැදිහත් වෙලා උපායක් යොදලා උපක්‍රමයක් යොදලා දෙපැත්තටම හානියක් නොවි රකින්නට. මොකද තාම මේ සත්වයා අර ගැරඩියාගේ ගොදුරක් බවට පත් වෙලා නැති නිසා එතකොට දැන් සම්භාවිතාවක් තියෙනවා රකින්නට. හැබැයි අල්ලගත්තට පස්සේ ආයෙ මොකුත් කරන්න දෙයක් නැහැ නිහඬ වෙනවා හැබැයි. අන්න ඒ වගේ මුල් අවස්ථා තුනේදීම අර ගැරන්ඩියා ගෙම්බව තාම අල්ලගෙන නැහැ වගේ තාම සම්භාවිතාවක් තියෙනවා මේක වෙනස් කරන්න. ඒ නිසා වෙනස් කළා. හැබැයි හතරවෙනි අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දකිනවා දැන් වෙනස් කරන්න බෑ. ඒ නිසයි නිහඬ වෙන්නේ. එහෙනම් අපේ හැමදෙරණේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම බොහොම අගනේ මේ මේ බුද්ධ චරිතයත් එක්කම ගලපලා පැහැදිලි කරපු එක ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි අපේ හැමදෙරණ. තෙරුවන් සරණයි.